මම හිතන්නේ අපි පැයකට පැයකුත් විනාඩි 20ක් විතර වගේ කාලය අරගෙන තිනවා. ඉතින් අපි පුරුදු පරිදි පුළුවන් උතුරු කාලේ අපිට ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට වෙලාව ගන්න මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආරාධනා කරනවා. තියෙනවා නම් ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න. three, three questions, if you may, and I'm going to ask you three unique experiences in these articles. Um, first question is between Samchetana and Sankhara. Uh, and you said, in order to understand Sankhara properly, you need to, starting with Chetana, Kaya, uh, uh you have to suspend the Samchetana, understand Sankhara properly, so you can understand Sankhara seems to me, it's very profound that the reason that you're asking to suspend the Sanchetana is Sanchetana is pointing towards Sankara, Uttara, but Sankara is just Dhamma. Uh, it is, uh, at, the, at the beginning you are wrong, so I have to give the basic explanation. Sankara Sanchetan is a synonym. Sankhara and Sancheta are synonym. Sankhara has two modes, passive and active. Such as uh, eh, Sasankhara, Asanskara. Passive means it is something happening and active means you do with your propellants. This your, in, in, your initiative or someone is propelling or you have your initiative. That is called Sasankhara, active formations. But there is a huge amount of uh, uninvolved something happening. So we are so uh, engaged with what we are thinking, doing, we are, we are we fail to understand what is doing and what is happening. That is not the difference between sanchetana and sanskara. No. These are two synonyms. But the chetana, of course chetana has some shades of meaning, but if you take the sankhara, it has passive and active. So when you are in a language, uh, you are you have passive voice and active voice, sakarmaka, akarmaka. Eh? That is the most trickiest point in the language. But the Buddha did was, he took all the active voice and put into the passive voice, that is Dhamma. Whenever you put the active voice into the passive voice, it becomes absolutes. When you put the uh, passive voice into the active voice, it becomes convention. So we don't know how to talk in passive words because it's very aesthetic when you are talking the language in a passive way, you are not talking with another person. You are talking about dhammata, the phenomena. But we never, we don't feel familiar whenever it has become passive. So when anything to become classic, it has to be passive. When it becomes passive, it is not limited to the time and space. When it becomes active only, fellow comes. Then only you feel claiming, this is me, this is not me. So what the Buddha did was took everything active voice and put into passive. So therefore you have to rephrase your question. And the second is actually related to the first one because uh, at one point it seemed to me that he said you need to understand Sankara but uh, I couldn't quite understand when you said get the Sankara or not because to me it seemed like the way I think when you attain a rahat Sankara is still there, but you understand the impact of Sankara on yourself. Uh, you can say these things are also appear to be Sankara, but not happening through your volition, not happening through your will, not yeah. happening your intention, but for outside it appear like that the person is doing. But the person himself knows they are happenings. So he may complain, but who cares? The particular person knows it is happening. So he says, I am sorry if I have irritated you, but uh, for my heart I knows there's no person here. So but vehemently you go and apologize him. Because he is not an enlightened being. Simply otherwise he won't complain. <laughs> This is the way. <laughs> one day, one person asked um, uh, Achan Brahm, how to understand an arahant. He says, no question for arahants, no complaints. So that, what the Buddha did was, he asked us to take care about, take accounts, uh, the bookkeeping for what you do and what is happening. That is the, that's the function of sati. So you are answerable, you have committed for what you did. Invariably you are hooked up with karmic and karma forces. But what is happened, don't care. And ultimately you will find 98% or more are things happening rather than you do. So then you are innocent being, unwantedly claiming these consequences of something happened, and ultimately you are desperately waiting, whatever the effort I am going to take, I can't control myself, I have no restrainment, how the hell I can achieve Nibbana in this life, or uh, even in the Maitreya Buddha, how can I do? You are always negative, self-critical, and destructive. The, may, the day you understand this is I did, I am answerable. Even the punishment happened, I have to face it. this is not. Even if he wrongly punish me, laughingly you can go and take the punishment. But you know you have not committed. Therefore, are you saying if once if you attend the after, uh, if you, you cannot there's no concept in talking about sankhara dhamma. There's no concept. Yeah, it is everything a passive voice. It is something, if this is there, this will happen. If this is not there, that won't be. Cause and effect relationship. So, cause and effect relationship has no care about whether you are male or female, Buddhist or non-Buddhist. It is Dhammata even for the beings, even for the uh, non-living non beings, things, cause and effect is the cause and effect. Whether in the hydrogen atom, in a living being or in the external, it's a weight, it's a velocity, Exactly the same. The hydrogen atom do not know whether it is functioning in a living being or not. So whenever it is in a living being, you claim my hydrogen. And then you have to answer that. But if you ask the hydrogen, he says, what a fool you are. Whether you claim it or not, I am hydrogen. So recently there was one article I never read it. One frog from the uh, Singharaj Adaviya told, for Sri Lankan bloggers, you understand, no more I am belongs to Sri Lankan. My patent have been reported in the America. Don't talk about me. Because now all the, the understanding, everything is registered in America. I am a such a bee. I am a such a frog. You can't do experiment upon me. Because it has been recognized by the Americans, biologists. So Sri Lankan can't do experiment in Sri Lankan frogs. I'm worse. So the, the, these are the jokes uh, happening in the day-to-day. -day. If you are going to claim equally to the happenings and doings, it's a very, very subtle point. Thank you. The last question is, um, you said the, uh, sorry, uh, every sanjetana which is attached to each base is relatively, you know, easy to understand except the mano sanjetana. And you said you use the Mano Sanchetana and uh, Chitta Sanchetana interchangeably. I don't know whether that's intentional or not. No, they, they are synonyms. In this context, it is synonyms. There you have to understand the thought with thinker and thought without the thinker. Thought without the thinker is the aesthetic part. So we claim we are thinkers. Everyone is a thinker. No one is greater uh, great or higher than the other one, everyone is great thinkers. But are you, it is, uh, are you aware of it is it's, uh, happening or doing? There you will understand more than 98% it's happening. But ultimately you are worrying. End, end of it, you have the precipitation, thinking, Ha! such a bloody mind, my mind is thinking this, this nasty things, unwanted things like, you don't know whether it is a you are thinking, oh, it is happening. So ultimately you are the one, I can't have a nice sleep, have a nice meal, because you, you blame and you claim all the thoughts arising. So Buddha says, this is the intrinsic characteristics of Putujana. That's why I think therefore I'm fundamentally wrong. Yeah. Completely misunderstood. I mean that you claim or you get the opportunity to suffer as much as possible. You maximize from whole day with your whole rational thinking and whole knowledge, I have my right to suffer. Oh, who cares? Buddha says, mind your own business. But he says, from the, uh, the absolute point of view, you are innocent. But you have no mindfulness to draw the line, what is thinking and what is uh, thinking or uh, thought thinking and thought, if you can cut through, yeah, you will understand we all are in the same boat. So Manojat Sanchitna fundamentally is the thought. Yeah. Uh, philosophizing, yeah. Uh, thinking, daydreaming, fantasizing, yeah. But maybe you have to talk in singular. I can, I know, you know I can, but I can't articulate as well as well. So, but uh, we are doing in a single medium so that we may be uh, doing something wrong. මට හරියටම කන්ටෙක්ස් එක මතක නැහැ. ආරම්භණයට දිනට දෙවෙනවා කියන්නේ ඒක නම් ඒක පැහැදිලි යම් දවසක තමන් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබිච්ච හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතුව මේ කොටිම කියනවා නම් අනිමිත්ත සමාධියකට ගියාට පස්සේ පේනවා හැම නිමිත්තක්ම ගින්නක් හැම නිමිත්තක්ම කම්පන ඉංජති කම්පති චලති ගැස්සෙනවා සලනවා ඒක අභිධර්මයේ උගන්වන්නේ භවංග උපච්ඡේද භවංග චලන භවංග භවංග චලනය කියලා කියන්නේ සාන්තෝ තිබුණු මකුළුදල හෙල්ලෙනවා හැම අරමුණකින්ම කරන්නේ මකුළුදල හොල්ලන එක ඒ නිසා අපි හැම වෙලාවෙම ඉන්නේ ටෙන්ෂන් එක. යම් තැනක නිමිත්ත සමාධිය ඉඳලා අනිමිත්ත සමාධියට ගියා නම් අරමුණු රසය අපි ගන්නෙ නෑ. ඒ වෙනුවට හිතේ එළියෙන් ගන්න අරමුණු ආරෝ ආපాతගත වෙන්න වෙනව වෙනුවට හිතම හිතට අරමුණු වෙනවා ඉන්ට්‍රෝවර්ට් යන. ඊට පස්සේ ඇහ කන දිව නාසයෙන් රූප ශබ්ද ගන්ධ රස වලින් පොඩ්ඩකට මෑත් වෙනවා. එතකොට නෑ නිමිති. ඒ නිසා අනිමිත්‍ය සමාධිය කියලා කියන්නේ මේ මහමුද මැද දිවයිනක් හොයාගත්තා වගේ නීවරණ නැති පොඩි ඉඩක් ලබනවා අපි කෙලස් නැති අරමුණු නැති ඉන්ද්‍රිය ප්‍රතිපද නැති ඒක කියනවා රූප රාග විනිබද්ද විඥානය කියලා. නෑ රූප ධාතු රාග විනිබද්ද විඥානය. රූප ධාතුන්ගෙන් උපදින රාගයක් ඇත්තෙම නෑ. ඒක මොකද කිසිම රූපයක් එක ගනුදෙනුවක් නෑ. හිත තියෙන්නේ බේස්මන්ට් එකේ. හිත තියෙන්නේ Tamanගෙම ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ යා ආශ්‍රය කරන්නේ අනුසය චේතනා ප්‍රකල්පනා කියන තුන විතරයි. ඒවා ඉන්ට්‍රින්සික් ඒක ඇතුලෙන් එන දේවල්. ඒ ටික ස්ටඩි කරන්න ඕන නම් නැත්නම් Tamanගෙන් පහළ වෙන චේතනා ප්‍රකල්පනා අනුසය දැනගන්න ඕනේ නම් ඒක මූලික අවශ්‍යතාවයක් තමයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය ඒක කරන්න බෑ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් ඇතුළට ගියාට පස්සේ තමයි මමයා අහුවෙන්නේ. මමයාගේ ඩෙන්ටිටි එක අහුවෙන්නේ චේතනා හරහා අනුසය හරහා ප්‍රකල්පනා හරහා ඊට පස්සේ බුදුදහම කියනවා චේතනත් අයින් කරලා ප්‍රකල්පනා අනුසයට විතරක් නතර කරලා ඊට පස්සේ කියනවා චේතනයි ප්‍රකල්පනයි දෙකම අයින් කරලා අනුසයට විතරක් එන්න දෙන්න කියලා හරි ලස්සනට දුණු ගෙඩිය පෙති ගන්නවා වගේ එතෙන් ගෙනිච්චට පස්සේ අයින් කරන හැටි චේතනා සූත්‍ර දෙකක් තියෙනවා ඊට පස්සේ තමයි අන්තිමට ගියාට පස්සේ තේරෙන පටන් අරගන්නේ මේ අනුසය එදාට තේරෙනවා අනුසය කියලා කියන්නේ අපි මෙතෙක්කල් මගේ රුචිය මගේ ආශාව කියලා ගිය දේවල් අන්තිමට බannකොට ඒක ඔක්කොම අපි සංසාරයට බඳින. ඒවා මිත්‍රයන් වශයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකේ. දැකගත්ත දවසේ තමයි තේරෙන්නේ අපි මෙයත් එක්ක තමයි කාලා තියෙන්නේ මෙයත් එක්ක තමයි බුදියාගෙන තියෙන්නේ මෙයාට තමයි උදව් කරලා තියෙන්නේ මෙයාට තමයි හම්බ කරලා තියෙන්නේ. හැබැයි එයාට දෙන්නේ වෙනම ජෙන්ඩා එකක්. එතකොට 9යි කිරිපෝලා තියෙන්නේ. ඉතින් ආය වැඩෙන්න වැඩෙන්න කිරිබීලා ඌ ගහන එක තමයි කරන්නේ. ඒ නිසා අනුශේධ ධර්ම දිහා බලනකොට කරන්න දෙයක් නැහැ කියනවා. දැක්කොත් ඇති කියනවාගේ මූණ දකින්නකොට තියෙන කොච්චර චපල කෙනෙක්ද කියලා. මේ උදාහරණයක් වශයෙන් කියන්නේ ඔය මාෆියා වගේ සංවිධානයක ලොක්ක අහු වුණොත් ගන්නකොට පොලිසිය ලොක්කම. ඉතින් රට්ටුන්න කිව්වොත් ඇති මෙච්චර මේ විශාල කැට ව්‍යාපාරයේ ලොක්ක හමුදාවේ ලොක්කමයි පොලිසිය ලොක්කමයි. නැත්තම් රටේ ජනාධිපතිමයි. ඉතින් ඒක මිනිස්සු දන්නවා මේ මිනිස්සු එළියට ගියාම කතා කරන්නේ මෙහෙමයි. පිටිපස්සේ ඇඳවර කරන්නේ මෙහෙමයි කියලා ඒ දෙක දකිනකොටම ආය නඩු අහන්න දෙයක් නැහැ. ඒකෙන් අනුසේ ධර්ම වල කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කෙලෙස් වවන්න, කර්ම වවන්න, සංසාරේ වටන්න, වටේ කරකවන්න බයි වැඩ කරන්නේ. ඉද දුන්නොත් අනිවාර්යයෙන්ම දුවන. ඉතින් අපි හරි හයියක් ලබනවා, සන්තෝෂයක් ලබනවා. අම්මේ බය නැතුව මට සංසාරේ හම්බුනා කියලා. ජෝක් එකක් තියෙනවා. ඒක මිනිස්සු ගිහිලා චයිනීස් <laughs> වීදුරු මේ ornamental තියෙන කඩේක job එකක් ඉල්ල ගත්තලු daily pay. ඊයාට තියෙන එක සුද්ධ කරලා තියෙන එක විතරලු. අයිතිකාරයා හොඳ බිලියන කෙනෙක් නමුත් දුන්න daily pay දීලා. ඒක දවසක් මේ මන සතියෙන් පීරනකොට සුද්ධ කරනකොට උඩම තියෙන ලොක්කම ornamental එක කඩාන වැටුණා. අර මනසයිල ඔළුවේ අත ගහගත්තලු ඊට පස්සේ කිව්වලු උඹ අවුරුදු 7ක් වැඩ කරා. බෙන් 110ක් ගන්න පඩි ගෙව්වත් අවුරුදු 7කට වැඩි වැඩ කරන්න ඕනේ මේකට ගෙවන්න. කියලා ඒක නිසා කරන්න දෙයක් නැහැ කියලා මෙයාට කියලා තියෙනවා මූ ගෙදර ගිහිල්ලා කියනවලු මට අවුරුදු 7කට ජොබ් එක පර්මනන්ට් උනායි කියලා. <laughs> ඒක මූට තවන දෙන්නේ. ඉතින් අපිට සංසාරේ හම්බෙන හැම ලාභයක්ම ඔන්න වගේ කැඹරිල්ලක් තමයි. අපිට රසාවක් හම්බුණා, ගෑණියක් හම්බුණා, කසාදයක් හම්බුණා. ඔක්කොගෙම තියෙන්නේ ඔක්ක තමයි 10 කැපෙනවා. <laughs> අපිට හිතෙනවා වැඩේ හරි ගිහිල්ලයි කියලා බලනකොට අර මනුස්සයා කරපු සාපයක් තියෙන නමුත් ඒ මනුස්සයාගේ ඩේලි පේඩ් මනුස්සයාට ලොකු ලාභයක් තමයි අවුරුදු 7කට ජොබ් එක පර්මනන්ට්. හරි ඒ ඒ අනුසේ ධර්ම වල තියෙන වැඩ කටයුතු දිහා බලනකොට අපි හැම කෙනෙක්ම නැෂනල් ලෙවල් එකේ ජෝකස්ලා. මේ සාමාන්‍ය පුද්ගලික මට්ටමේ නෙවෙයි. නැෂනල් ලෙවල් එකේ ජෝකස්ලා. ඉතින් අපිට තියෙන්නේ අපි අපි මේ කණ්ණාඩියක් කරගෙන අපේ මේ විකාර ගතිය අපේ තියෙන මේ ෂට මායාවී ගති කල්යාණ මිත්‍රත්වයේ නාමේ එකිනෙක හෙලිදරව් කරන්නේ. හෙලිදරව් කරනකොට ඉන්න බෑ ඒගොල්ලන්. බුදුජානක කියලා තියෙනවා තථාගතප්ප වේදිච්චේ භික්කවේ ධම්ම විනේ විවටෝ විරෝචති නපටිච්චන. මහන්නේ මේ ධර්මය එලි කරන්න කරන්න බබලනවා. හංගන්න හංගන්න අමාරු වෙනවා. ඒ නිසා කෙලෙස් තුනක් කමක් නැහැ. කදාක හංගන්න එපා. හංගපු ගමන් බැවිරෝ. කල්යාණ මිත්‍රෙක් ගහගෙන හෙලි කරන්නේ. එලි කරපු ගමන් කෙලස් වලට පණ නැතුව යනවා. ඒ අනුසයටත් තියෙන්නේ ඔය ඩ්‍රැකියුලා ෂෝස් වල තියෙනවා. ඩ්‍රැකියුලාට කවදාකවත් ආලෝකය බලන්න බෑ කුරුසු දිහා බලන්න බෑ. කෙලස් වලටත් බෑ. කෙලස් වලටත් තියෙන සත්‍ය ආලෝකේ වර්තන එකයි මට්ටපු ගමන් කෙලස් වලට විශේෂයෙන්ම අනුසය කෙලස් වලට. ඉතින් අපි කරන්නේ සංසාරේ මේ අනුසය කෙලස් එන්නේ නැති වෙන විදිහට ආරස්සා කරගෙන ඉන්න එක. ඉතින් ඒවා නිසින්ින්ද වැඩනවා. සංඛාරات එක බලනකොට පේනවා ඒක ලේසියෙන් මේ මේ බොක්කට අත දාන්න බෑ. ඒක දාන්න ඉස්සලා කාය සංස්කාර නැතර කළා සතිය වඩලා සමාධිය වඩලා හිතේ ඇති වෙන මේ විකාර එනව ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කිය කියා ගැඹුරු ගමනක් ගියොත් මේ ඇතුලේ මේ tempat වෙලා තියෙන මේ සංස්කාර නැත්නම් අනුසේ විශේෂයෙන්ම දැකගත්තොත් ඒක බුදුහාමුදුරුවෝ දැකපු ක්‍රමයටම තමයි අපිට දකින්න තියෙන විශේෂයක් නැහැ ඒකේ. කොයි කෙනා දැක්කත් ඔච්චරම තමයි දකින්නේ. එදා තමයි ඇත්ත දැක්ක වෙන්නේ. අපි එතකන් දකින්නේ මේ උඩ තියෙන අර සුපර්විෂල් වගේක් තමයි දකින්නේ. ඒක ඒ හරහම යන්න ඕන එකක්. මතු පිට තියෙන දේවල් බලලා ගැඹුරට ගිහිලා ඒකත් බලලා එහෙමම කැපි කැපි යන ගමනක් තියෙන්නේ සංස්කාර සම්බන්ධ. මාකෙප් ස්ටයින්. මාකෙප් ස්ටයින්ගේ පොත් පහක් තියෙනවා. මේක හොඳයි මොකද ඒක වෙස්ටර්න් සයිකියාට්‍රිස්ට්ස් විස්තර කරලා මයින්ඩ්ෆුල්නස් හරහමයි විස්තර කරන්නේ. එයා තව හොඳ පොතක් කියලා තියෙනවා සයිකෝതെරපි විතවුට් ද සෙල්ෆ් කියලා. වෙස්ටර්න් සයිකොලොජි තියෙන තේ with the self නේ ඊපස් ෆොටෝ එකේ තියෙන්නේ මේ මේ සයිකියාට්‍රිස්ට් නු patients නු නැතුව ඇඳයි පිටුවයි පෙන්නලා තියෙනවා ඒල පොතේ නම දාලා තියෙන psychotherapy without the self ඒකල කියනවා වෙස්ට් එකට මේක තේරුම් ගන්නද ඌ වෙස්ටර්න් කියනවා කප්පට හම්බ වෙන එකක් නෑ උන් කරන්නේ ආයේ කැඩිච්ච self එක වෙල්ඩින් කරලා හදලා දෙන එකනේ කරන්නේ සයිකියාට්‍රිස්ට් කැඩිලා වේස් සෙල්ෆ් එක කැඩිලා යාළඟට ගියාට පස්සේ ඒක ලස්සනට හදලා අර කැඩිච්ච ඔක්කොම වෙල්ඩින් කරලා මේක ඉදිරිය ගිහිල්ලා පරණ සෙල්ලම කරලා ආයෙත් එන්නකෝ ඔච්චර සාකන්නේ මේක පටන් අරගන්නෙම සෙල්ෆ් එකක් නැහැ කියලා එතකොට සයිකියාට්‍රි වල සම්පූර්ණ අර්ථකතනේ සම්පූර්ණ රැඩිකල් වෙනසක් ඉතින් මේ මනුස්සයා විස්තර කරනවා ඒක මම හිතනවා ඒක අර අපිට මේ බටහිර ක්‍රමයෙන් බටහිර දෘෂ්ටි කෝණයෙන් මේ ප්‍රශ්න දිහා බලනකොට බුදුහමර කියන වටිනාකමක් තේරෙනවා ඒ වගේම තමයි මේ එකම දේ විවිධ පැතිවලින් බැලුවේ නැත්නම් අපි කවදාත් අලුත් වෙන්නේ නැහැ. අපි දන්නවයි කියලා හිතාන ඉන්නවා. ඒක කවදාකවත් නරකයි. අපි හැම වෙලාවෙම පෙරලා පෙරලා අනිත් එක නැතේ ගැට කටා රණ්ඩු කරන්න නෙමෙයි වාද කරන්න නෙමෙයි. ඒ බලන බැල්ම තිබ්බොත් යෝග ජීවිතය අලුත් වෙනවා. නැත්තම් එහෙමම වෙට ඇහෙනවා. ඒවම මලකට ගන්න. හොඳයි පහමාරය වෙලාව මම හිතුව කතා කරන්න බැරි වෙයි කියලා හිතුණා මේ සෑහෙන මේ එම්බිසා කැවිසිලා කොහොම හරි බ්‍රෂ් කරලා ගත්තා. මේ දැන් කාය සංකාර, ප්‍රති සංකාර, දුක් සංකාර, මනෝ සංකාර කතා තීර්ණාකාරයෙන් මේ සංස්කාර සංසිඳීම කතා කරා මට පැහැදිලි කළ දේවල් නෑ කියලා. ඥාන ලැබෙනකොට ඥානෙදී විතක ਵਿਚාර සම්පූර්ණ සංස් ඉක්මවන ඊළඟට සතර ඥානෙදී කාය සංකාර ඊළඟට සංඥා වේදේ නිරෝධ සමාපත්තියට සංඥා වේදන ඒකට අපි විසංකාර වචන සංඥාන කාය මන්ත්‍රාති කියන එතකොට එතන සම්පූර්ණ කෙලෙස් සංසිඳීම අපිට తాවකාලිකව සංසිඳීම එතකොට මේක ආනාපාන සති භාවනාව හා සම්බන්ධ වෙන්නේ කෙටි උත්තරයක් තියෙන ආනාපාන සති සූත්‍රයේදී පළවෙනි කාය සංස්කාර චතුස්කීර්තියම පස්සම්බයං කාය සංකාරං අසසීසාමි චිත්තති. එතකොට දැන් ওই කියපු විස්තරෙන් කියන්න පුළුවන් පස්සම්බයං කාය සංකාරා මෙන්න නම් ඊට කලින් චිත්ත සංකාර සංසිඳිලා තියෙනවා. ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී පළවෙනි වතාවට යා චිත්ත සංකාර හඳුනා ගන්නවා. අර අර පළවෙනි ලුණු කෙලිය පළවෙනි පොත් අයින් කරලා පස්සේ අට පොත් වෙනවා. ඒක අයින් කරලා පස්සේ අට පොත් වෙනවා. නැත්නම් තිරයක් අයින් කරලා ඊගාව තිරේ ඉන්නවා වගේ. එතකොට චිත්ත සංස්කාර අඳුර ගන්නවා. ඊට ඒක අඳුනගත්ත පමණින් කරන්න බෑ මොකද ඒක විශාල ජවයක් සහිත වෙන්නේ මහ පුදුම මේ තමන් සෝවන් වුණා, තමන් ධ්‍යාන ලැබුවා, අරක ලැබුණා, මේක ලැබුණා කියලා විරම්භ වාචයක් වගේ ඉන්නේ. ඒකට කතරු යන්නෝනේ මේ සේරම මනෝ විකාර. මේකක්වත් මම මාර ගන්නෑ කියලා කපාන කපාන යන්න ඕනේ. ඇත්තටම ධ්‍යානයක් ලැබුණත් ඇත්තටම ධ්‍යාන සෝවන් වුණත් කපන්න කපන කපන ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මෙවුවා මම නොවේ කියමනේ මගේ නොවේ කියමනේ මගේ ආත්මේ නොවේ කියමනේ සංසිතන එතකොට හાર્ට් එක අල්ල ගන්නවා අඳුනගත්ත චිත්ත සංස්කාර සංසිඳුව නැහැ ඒක අර කාය සංස්කාර සංසිඳ වගේ වන් ෂොට් කරන්න බෑ ඉතල අඳුනගෙන ඊගාවට ඒ කියන්නේ ඩයග්නොසිස් පාට් එක ඉවරනාට පස්සේ තමයි බෙහෙත යන්නේ. ඊට පස්සේ තමයි යාට චිත්ත සංඛාර පරිසංවේදී කියලා මේ අර සයින්ලස් මයින්ඩ් එක කිසිම නිමිත්තක් නැති මොකේ භාවනා කරනවද දන්නේ විවේක මනසක අහුවෙන. ඊට පස්සේ කියනවා අභිප්‍රමෝදයන් චිත්තං අති ප්‍රමෝදයටපත් කරන කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඉතින් හිත නිකන් තතතාවෙදිගේ හිත යන්න පටන් අර ගන්නවා. ඒක අහුවෙන්නේ චිත්තානුපසනාවට. ඊට පස්සේ ධම්මානුපසනාවට වැටුණාට පස්සේ මේ අනිච්චානුපසනාව දුක්ඛ මේ අනාත්තානුප පටිනිස්සග්ගානුපසනාව ඒ කටයුතුන ඒක ඇත්තටම කරන්න දෙයක් නැහැ. සියල්ලම මේ විදිහට ඇතිවෙන් ඇතිවෙන් යන එකක් නම් ඉබේම වගේ ඒ ධර්මානුපස්සනාව සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ සම්පූර්ණ සමාන්තරකමක් තියෙනවා චුල්ල වේදාල සූත්‍රයේ සංස්කාර කතාවත් ආනාපාන සති සූත්‍රය. ඇත්තටම සතිපට්ඨානයේ කාය සංස්කාර මට්ටමින් එහාට ආනාපාන ගෙනියන්නේ නැහැ. ඊට පස්සේ කාය ආනාපානේ පළවෙනි චතුස්ක විතරයි ආනාපානේ සඳහන් මේ සතිපට්ඨාන සඳහන් වෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ තුන්වෙනි පාරජික ඛණ්ඩයේ පාරජිකාවේ රාහුල වාද සූත්‍රවල 16 ආකාරය පෙන්නනවා. ඒ 16 ආකාරය යන්නේ සංස්කාර සංසිද්ධෝනික හරහා තමයි. හැබැයි විශේෂ දේ තමයි චිත්ත සංකාර ගැන කතා කරන්නේ. ඒ නිසා ඒක සුද්ධ විපස්සනා කරන කට්ටිය කියනවා විශේෂම ධ්‍යාන භාවනාවක් අවශ්‍ය නැහැ. චිත්ත සංකාරෙන්ලා කෙලින්ම නැහැ. කාය සංස්කාරේ ඉඳලා කෙලිම චිත්ත සංස්කාර වලට යන්න පුළුවන්. ඒ යනකොට අරක ඉබේ කෙරෙනවා. විතක්ක ਵਿਚාර සංසිද්ධ වීම ඉබේ කෙරෙනවා. ඒක නිසා ධානයක්ම තියෙන්න ඕනේ නැහැ. තියෙන්න ඕනේ නම් මේකෙදි චිත්ත සංකාර මේ වචී සංකාර පෙන්වන්න ඉඩ තිබුණානේ. ආනබන සත්‍යුත් පෙන්වන්නේ. ඒ ඒ දාශාකාර පෙන්වන කිසිම තැනක වචී සංකාර පෙන්වන්නේ. හැබැයි අටුවා විස්තර කරනවා. කාය සංස්කාර වෙනකොට චිත්ත සංකාර අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. ඔය කියපු විස්තරය තමයි. දෙවෙනි ධ්‍යානදී වචී සංකාර, හතරවෙනි ධ්‍යානයේදී කාය සංස්කාර. නෑ චතුත්ථ ධානයේදී තියෙන ශ්‍රේෂ්ඨත්වයේ බුදුහාමුදුරුවෝ දීපු විශේෂත්වය තමයි සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ධාන සමාධි කියලා කියන්නේ. චතුත්ථ ධාන සමාධියට ඇවිල්ලා ඒක සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලබන්න ඕනේ. එන උපේක්ෂාව පිළිබඳව එළඹ සිටි සිහිය තියෙනවා උපේක්ෂාව තියෙනවා. නිසා ධානය පිළිබඳ මාන්නක් කාරකමක් හෝ ඒක කටුවට උන්නක් කරගෙන බැලඳ ගන්න ගතියක් නෙමෙයි කියන්නේ ප්‍රායෝගික වටිනාකම විතරයි. ඒ කවදා හෝ ධානයේ සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලැබුවේ නැත්තම් ඒක සංස්කාරයක් වෙන්න ඉඩ තියෙනවා. යාම නම්බුකාර කරගෙන මම දැන් ධ්‍යාන ලාභී කියන්නේ එතනම සත්‍ය උපේක්ෂාට ගියාට පස්සේ ධ්‍යාන ලැබුවත් ඒක පළඳ ගන්න යන්නේ නැහැ. ඒක මේ ආඩ්‍ය කරන්න යන්නේ ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවා. ඒක නිසා මම හිතනවා සමහර සමතයට බර ගුරුවරු පෙන්ලා දෙන්න හදනවා සරුවචනාංශයේ කලේ තිබිච්ච සමාධිය සරුවචනාංශයේ 15 වෙනි ඉස්සල් තිබුණු සමාධියම සතියෙන් සහ උපේක්ෂාවෙන් රේන්ෆෝස් කරලා දීප එක තමයි කියන්නේ. ඒකම මේ ගැල්වනයිස් කරපු එක විතරයි කියන්නේ. හැබැයි ඒක කෙරෙන්නේ සතිය උපේක්ෂා මේ සමා මේ විපස්සනා වහරා. ලබන සමාධිය කෙරෙහි උපේක්ෂා හතරවෙනි ධ්‍යානය කෙරෙහි හෝ මම මාගේ හැඟීමකින් තොරව ප්‍රයෝජන සලකලා බලන්න. ඒක භාවනා විදි කියන්නේ සති උපේක්ඛා පාරිශුද්ධිය කියලා. සතියෙන් සහ උපේක්ෂාවෙන් පිරිසුදු කරගන්න කියන්නේ. මොකද අයිතිකාරය කියන්නේ නැතර කරමුද? ඇහෙන්නේ ඔව් මොකක්ද ඒකට ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ කියන්නේ ගිහිනම ප්‍රශ්නේ මොකද්ද ඒ කියන්නේ අපි මම උපකල්පනය කරනම් ආනාපාන සතිය වඩන්නේ වඩනකොට වඩනකොට වේදනාවක් එනවා. ඒකට වේදනාව ආපුවම වේදනාව එන්න එන්න උග්‍ර. ඔව්. ඔව් එතකොට එන්න එන්න එන්න වේදනාව වැඩි වෙනවා. ද අතනවා. එතකොට කොහොමද අපි ඒකට පිහිටන්න ඕනේ? ඒක සඳහා ඒ වේදනාව එන්නේ වාඩි වෙලා විනාඩි 35ක් යන්න පස්සේද නැත්නම් විනාඩි 35ක් යන්න ඉස්සෙල්ලාද කියලා ඇහුවොත් මට උත්තරයක් දෙන්න පුළුවන්. ඒක නම් සාධාරණයි. ඒ කියන්නේ වාඩි වෙලා විනාඩි 35ක විතර පස්සේ වේදනාව වෙන එක ඒකන එච්චරම පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉඳගත්කම වේදනාවක් කරන එක්ක එක්ක කායික වේදනාවක් වෙන්න පුළුවන් ලෙඩක්. ඒක තමයි සක්මන් නොකිරීම නිසා වෙන්නේ. ඒකට උත්තර දෙන්නේ එහෙනම් හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. නැත්නම් කායේ රෝගයක් තියෙනවා. උග්‍ර වේදනාව එනවනම් එන්න පුළුවන් විනාඩි 35 40 පැනනකොට පස්සේ ඒක ඇත්තටම කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට දැන් තියෙනවා අරමුණු දෙකක්. වේදනාව හිත පැහැර ගන්න. වේදනාව බලවත්. නැත්නම් වේදනාවේ සංඥාව ප්‍රකටයි. ආනාපාන සංඥාව ඒ නිසා නිලීන වෙලා. නොපෙනී ගිහින්. එතකොට Taman දන්නවනම් මම යන්න යුත්තේ මගේ නියම පෙත ආනාපාන සතිය. නමුත් මේ වේදනාව නිසා ඒ සතිය කැඩිලා. සතිය පැහැරගෙන තියෙන වේදනාවට අන්නේ දෙක තියෙන වෙලාවක මේ බලවත් වේදනාව දැන් අපිට සරණක් නැහනේ ආනපානයක් නැහැ සතියකුත් නැහැ කියලා කියන වෙලාව. අධියත් කැඩිලා කියලා හිතමු. ඒක තමයි කයෙන් අහන්න ඕනේ. ඔබට මොකද ඕනේ කියලා. ඒක කියන බොඩි නොලෙජ් කියලා. ඇඟෙන් අහන්න ඕනේ දැන් මොකද්ද ඕන කරන්නේ? අය අහින් නැගිටලා ඵලයන් කියලා. ඒක කියන්නේ අර බිල්ලක්ම ඉල්ලන. අහන්න සල් බිල්ලකින් බැරිද තොইল කරන්න අපිට ඊට වැඩිය සාමාන්‍ය බිල්ලක් දීලා කරගන්න. ආයෙන කකුල දිග අරපක් කියයි. එතන පොඩ්ඩ හැඩිය ගහින් කියලා. ඒකට කරන්න තියෙන්නේ අර නැගිටලා යනවා වෙනුවට කය කොම්ප්‍රොමයිස් කරගන්නවා. හරි මම එහෙනම් දැන් පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා මම මේක දුන්නොත් මට විනාඩි කීයක් දෙනවද කියලා ඊට පස්සේ ඇග්‍රීමන්ට් එකට යනවා. එයා කියයි මම විනාඩි 10ක් 15ක් වුණා දෙන්නම්. හැබැයි කකුල දික් කරුවොත් දෙන්නම් කියලා. ඊට පස්සේ ලොකු ශාන්ති කියලා තියෙනවා එහෙම අපි නෙගෝෂিয়েට් කරන දැන් සතිය නෙමෙයි මේ යන්නේ. දැන් මේ යන්නේ නිකම් ප්‍රයෝග ඥානයක්. ඊට පස්සේ නැවතිල්ලේ තාමත්ම නැවතිල්ලේ ඒ කය, ඒ পায় හිමීට නතර කරලා දැන් බලන්න කියනවා යටිච්ච ස්පාසය තුර නැවත ආනාපාන ගන්න පුළුවන්. හැබැයි මෙයා විනාඩි 10ක් දෙන්නා කියලා ඇග්‍රීමන්ට් එකට ගියාට විනාඩි දෙකෙන් ආයෙ පටන් ගන්නවා. වේදනාව ආයෙ පටන් අර ගන්නවා. එතකොට කරන්න තියෙන්නේ නිතර නිතර මේකට කියන්නේ the body knowledge කියලා කියන්නේ කය කෙරෙහි අපි කියන කයට තියෙනවනේ දැනුමක් එයාට මොකද්ද වෙන්නේ කියලා. එයාගේ දැනුම අනුව කටයුතු කරලා බැරිම නැගිටලා යන්න වෙනවා. එහෙම නැත්නම් adjust කර කර වේදනාවේ ප්‍රකට භාවයත් ආනාපාන සතියේ assume ගතියක් නිසා වේදනාවෙන් ආනාපාන සතිය වහගෙන ඉන්න අවස්ථාවේ මෙහෙම කර කර ඉන්නකොට දවසක පුළුවන් වෙයි කියලා මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා මේ වේදනාව උග්‍රව මේ දිදුලatti ආනාපානෙ තියෙන බව දැක ගන්න පුළුවන් වෙයි. වේදනාව බොහොම පුපුරු ගන්න. වේදනාව දිගින් දිග මොකද දැන් සැරයක් දෙසරයක් කකුල දිග ඇරලා නමලා මේකේ අංග අච්චාරු වෙලා තියෙන්නේ. එතකොට දැනගන්න පුළුවන් මේ වේදනාව වෙයිලා මේ පුපුරු ගහද්දි ආන ආනාපානෙ තියෙනවා. එතකොට පුළුවන් නම් වේදනාව තියෙනවා මම කකුලක් දිග ඇරලා දෙන්නම්. වේදනාවේ බලවත් වේදනාව විසින් ආනාපානයේ ග්‍රහණයට ලක් කරගෙන ඉන්න වෙලාවේදී ආනාපානයේ ඈත තියෙනවා වේදනාව ළඟ තියෙනවා වේදනාව ප්‍රකටයි ආනාපානයේ සිව් මේ දෙකම තියෙනවා මැරිලා නැහැ හුස්ම තියෙනවා කියලා බැලුවොත් පොඩ්ඩක් ගැඹුරට කියලා බලත හැකි ආනාපානෙ ඇවිස්සීලාද තියෙන්නේ කියලා. වේදනාව නිසා ආනාපානෙ ගාන මට්ටමට ගිහින් නැත්නම් ආනාපානේ සංසිඳිලද තියෙන්නේ කියලා. හුඟක් වෙලාවට ගන්නකොට ආනාපානේ සංසිඳිලා තියෙන්නේ. වේදනාව සරණ ගියොත් ඇවිස්සෙනවා ආනාපානේ සරණ ගියොත් සංසිඳෙනවා. එතකොට කරන්න තියෙන්නේ හරි. දැන් මේ දකින්නේ ආනාපානයට වේදනාව ළඟ අවස්ථාවක්. කවදා හරි ආනාපානේ ළඟ වේදනාව දුර අවස්ථාවක්. මට ආනාපානේ වේදනා ප්‍රකට වෙලා තියෙදි මේ විදිහට ආනාපානේ දුර ළඟ අවස්ථා දෙක දකින්න නම් අනිවාර්යයෙන්ම ආනාපානේ ගැටෙන්න ඕනේ මොකක් හරි එහෙම නැත්නම් කොහොම අපි මේ සංසන්දනය බලන්නේ එතකොට මේ වේදනාවෙන් අපිට දීලා තියෙන chance එකක් ඒක බලවත් ඇවිල්ලා අපේ මන අපෙන්තරව ඇවිල්ලා මේක අකමක දමනවා නමුත් එතකොට ආනාපානේ ඈතට යන හැටි හීන භාවයටපත් වෙන හැටි තුන් හතර සැරයක් අවස්ථාව දීලා බලන්න ඕනේ ආනපානේ තියෙනවා ඒක හීනයි. රසයක් නැහැ. ඒක ලීනයි. ඒක ඈතයි. ඔත ආයසරයක් කකුල දික් කෙරුවට පස්සේ පේනවා වේදනාව තියෙනවා. ආනපානේ ළඟ හැබැයි මෙයා තාම වැඩමින් පවතින්නේ. එතකොට දැක් ගන්න පුළුවන් මේ දෙන්න මේ තට්ටු මාරු කරන හැටි. ඉතින් එතකොට වේදනාව සම්පූර්ණයෙන්ම හතුරු පක්ෂයක් නෙවෙයි වේදනාවේ ගත යුතු නැත්නම් වේදනාව ආපු වෙලාවට ගන්න තියෙන වැඩක් තියෙනවා. අනිත් එක කියන වේදනාව ගැන කතා කරනකොට වේදනාවක් ආවොත් කවදාකවත් හිත පිට යන්නේ වේදන අනිවාර්යයෙන්ම අර සත්‍යයට අවශ්‍ය කරන මූලික ලක්ෂණක් ලබා දෙනවා ඇඟේම තියලා දෙනවා වේදනාවක් ආවොත් හැමෙන් එළියට යන්නේ නැහැ හිත යන්න දෙන්නේ නැහැ ආනපන ඉන්නකොට යන්න ඉඩ තියෙනවා ඒ නිසා වේදනාවේ තියෙනවා මේ මේ අපි ඉල්ලන අභ්‍යන්තරගත කරන ශක්තියක් ඒ වගේම වේදනා දුක් වේදනාවක් යම් දවසක අර විදියට ආනාපානෙත් එක්ක ගලපලා දුක් වේදනා වීපිලා ගෙවිලා යන වෙලාව දැක්කොත් දුක් වේදනාව ගෙවෙන්නේ සැපක් ඉතුරු කරලා. ඒ ඒක ඔය චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දුක් වේදනාවක ඉවර වෙනකම් බැලුවොත් අපිට වෙලා තියෙන අපි මුලමැදක බලලා මැදදී තීන්දුවක් කරන එක. එහෙම කර කර කර යන දවසක් හම්බේ මුලමැද අගලා අග මුලමැද බලලා අග දකින්න අග දැක්කට පස්සේ හම්බ වෙනවා විශාල ඉඩකඩක්. දැන් වේදනාවක් නැහැ. ඒක ගොඩක් මම අහලා තියෙනවා මේ ගෝයන්ක සිස්ටම් එක කරද්දී. වේදනාවන වසනා කරලා හතරවෙනි දවසේ ඔක්කොම ජී වෙලාම යනවා. ඉතින් ගියාට පස්සේ හිතාගන්න බෑ මෙච්චර වද දීපු වේදනාවට මොකද වුනේ කියලා. එදාට තමයි මේ වේදනාවේ ඇති නැති ප්‍රනීත හීන තත් දැකන්න පුළුවන්. ඒ නිසා අපිට වෙලා තියෙන වේදනාව වෙන්නකොටම මූණ නරක් කරගෙන කඩාවැයින ගතිය තියෙනවා. වේදනාවේ තියෙන මේ විවිධ පැතිකඩ බලන්න වෙනවා නම් ටික ටික ටික ටික හුරු කර ගන්න ඕන. ටික ටික ටික ටික ඇසුරු කරන්න ඕන වේදනාව. එතකොට දවසක මේ වේදනාවක හමාරි අග මුලමඳ අග විදිහට අග දැක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ තියෙනවා ඒක භාවනා ජීවිතේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් තමයි වේදනාව මුලමඳ බලලා උක්‍ර පුපුරු ගන්න තත්ත්වෙට ගිහිල්ලා ඒ දිවසකනේ ඉඳලා ඊට සෝඩා බෝතලයක් ඇදුවාගේ ඒක බහැලා යන වෙලාවක් එනවා ඊට පස්සේ තමයි පැයක්මාරක් ඉන්න පුළුවන් විදිහට කය පිළිබඳව විශ්වාසයක් එන්නේ ඊට පස්සේ කය නිකන් මේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන් එකක් දෙකක් හිම වුණාට පස්සේ හොඳට කකුල් දෙක පටල කරලා බිම වාඩි වෙලා එතකම් බෑ එතකම් මේක නිකන් දලදඬු වෙලා තියෙන්නේ අර වගේ අත්දැකීමක් ආවට පස්සේ මේක මේ ඕන විදිහට හදන්න පුළුවන් නිකන් අර පොඩි උන් ක්ලියර් එකන හම්බන්නේ ඒ වගේ හදන්න පුළුවන් තරමට එනවා නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න වේදනානුපස්සනාව භාවනාවේදී වැදගත් එකක්. අත්‍යවශ්‍යයෙන්ම දත යුත්තක්. අර ඒකට මේ ඇඹුල් මුණක් දාන්න එපා. ඒකට මේ ද්වේෂ කරන ගතිය නැතුව වේදනාවේ මුලමැදක දක්වන්නේ ටික ටික ටික ටික පුරුදු කරන එකයි තියෙන්නේ. මේවා කියන එක නම් ලේසි හැබැයි කරන්නේ කරන්න ගියාට පස්සේ ආය මොකුත් නෑ මස් අර මස්ලුම් බෝඩ් තියාගත්ත හරක වගේ දැන් කපනවා දැන් මරනවා කියන තරමටම ජීවිත තර්ජන එනවා. සර් වේදනාව ඉන්නේ තියෙන දැන හිතමු කළා ආනාපාන කරනවත් ඒක පොඩ්ඩක් අර අර දැනන සමහරලාට කියනවා ළඟ ළඟ වේදනාව මෙනෙහි කරන රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා රිදිනවා කියලා එතකොට තමයි තියෙන දඬු වෙනවා. නිකංග නිකංග ඒක එක පාරට සියල්ල අතහැරලා දානවා. මෙනෙහි කිරීමක් නෑ මොකක්වත් නෑ අතහැරලා දානවා. එහෙම නිකන් වේදනාව ආව පළියටම බය වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න. ආනාපාන සාපේක්ෂව හෝ නැත්නම් තනිකර වේදනාව සම්බන්ධ. මෙතන මේ කතා කරන්නේ දුක් වේදනාව. ඒක ස්වභාවයෙන් තියෙන අමනාපේ. වේදනාව පහු කරුවට පස්සේ ලැබෙන සුඛයක් ආවොත් ඒකට මන අපේ පහළ වෙනවා. නමුත් ආධුනිකයට එච්චර දුක් වේදනා පිළිබඳ තියෙන අමනාප ගතිය සුඛ වේදනාට ඇති මනාප ගතිය වෙන් කර ගන්නවා. ඒකේ සල්ල සූත්‍රයේදී ਸਰවත්‍ංශය සඳහන් කරලා තියෙනවා මහණි උලක් කරනොත් නම් අමාරුයි ඒක මම දන්නවා. නමුත් ඒ උල ඇනිච්ච දැනම තව එකක් කරනොත් නම් ඉවසන්න බෑ කියලා. දෙවෙනි උල කියලා කියන්නේ අර වේදනාවට දෙන අකමැත්ත. වේදනාවක් දරන්න බෑ. නමුත් වේදනාව පිළිබඳ පැංගිරි හිතක් ඇති වුණොත් එමු නැද්ද කිමිතරක් භාවනා කරන්න යනකොට එනවයි කියලා ඊට පස්සේ ඉතින් ආය දඬු කන්දේ ගැහුවා වගේ හරි වෙහෙසකට පාගෙන නිසා හිතන්න තියෙනවා වේදනාවෙන් තමයි මගේ ප්‍රතිශක්තිය වඩන්නේ. වේදනාවෙන් තමයි මගේ මේ දැරීමේ ශක්තිය වඩන නිසා වෙනදට වැඩිය පොඩ්ඩක් කරනකම් අත ගන්නවා. අදත් පොඩ්ඩක් කරනකම් අත ගන්න. එහෙම කරන්න කරන්න කරන්න මේ දරා සිටීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි වෙනවා. ඉතින් ඒකට කියනවා ඔය ඔය භාවනා කරන්න යනකොට එන වේදනා අමාරුයි තමයි නමුත් දරු ප්‍රසවිතයේදී එන තරම් වේදනාව තරම් එන්නේ නැහැ කියලා කියනවා. ඒ කවුරුවක චෝදනා කරනද ප්‍රසවිතයේදී වේදනාවක් තියෙනවා කියලා. ඒක හොරෙන්ම විඳගෙන සිවිලි ගෙහිම වහලා දාලා නිකන්. එච්චර අමාරු වෙන්නේ නැතිලු භාවනා කරනත් මේ දරු ප්‍රසූතියේදී තරම් වේදනාවක් එන්නේ නැහැ කියලා කියලා මම දන්නේ නැහැ මම විඳලා නැහැ. ඒක කරන්නේ මේ මේ බෝ කරන්නේ. මේක කරන්නේ භෝගෙදිම නැත කරන්නේ. ඒ නිසා මේක ඊට වැඩිය වින්දත් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ප්‍රකල්පන ප්‍රකල්පන කියලා කියන්නේ prolific thinking, creative thinking, philosophizing. අපි පුතුම attraction එකක් තියෙනවා. ඔබට මේ මගේ thinking, my my brain child කියලා ඔක්කොමලා සූස්ති එක ඉන්නේ. සූස්ති කියන එක දන්නවද? මොකක්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? හරි මං ගැඩ ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ. ගංජා ගහන මිනිසුන් තියෙනවා සූස්තියක් කියලා එකක්. ඒ ගැහුවට පස්සේ උට හෙටත් ගහන්න ඕනේ. ඒ ගැහුවට පස්සේ ඉන්නේ කුමාර පදමෙනවා. ඒ සූස්තිය තමයි ඉන්නේ. ඒ වගේ තමයි තමන්ගේ මනාප කල්පනා ආවට පස්සේ ගංජා වලට වැඩිය සූස්තියකට වැඩ. මනසෙන් තද ඇඩික්ෂන් එක. එයා හිතන්නේ මේ කිසිම වේදමකින් තොරව මම හිතන හිතවිල්ලක් නෙති මේක හොඳ නම් එන්ටර්ටේන් කරගුවා මොකද කියලා. මේ ප්‍රකල්පන හරහා තමයි ඒක අරමුණු කරන තමයි විඥානයේ පෝෂණය ලබන්නේ වෙලාවේ. මොකද රූප සම්බන්ධ දේව නෑ දැන්. ඉන්ද්‍රිය ප්‍රතිපද අරමුණුත් නෑ මේ ඉඳුරුණුත් නෑ. ඒනට ප්‍රකල්පන මාර්ගයෙන් විඥානයේ ඇතුළතින්ම පෝෂණය ලබනවා. නමුත් මේ පුද්ගලයා දන්නේ නෑ මේක විසක් කියලා. මේක විඥානයේ ආහාරයක් කියලා. ඒක නිසා මේ අපි ඩ්‍රග් ඇඩික්ට් වෙනවා නැත්නම් ඔය සූදු කිලින වගේ කිව්වට වැඩිය ප්‍රකල්පන වල තියෙන ඇඩික්ෂන් එක යුනිවර්සල්. හැම කෙනෙක්ම තමන්ගේ මනෝලෝකේ ජීවත් වෙන්නේ. හැම කෙනාම තමන්ගේ හීන ලෝකේ ජීවත් වෙන්නේ. මට අරින්ද ඉද මොකද්ද? මට ඒ සින්දු එන්නේ නෑ ඒක කැඩලා යනවා. මගේ හීනේ මට දකින්ද ඉඩ අරින්න. හැම කෙනාම ඉල්ලන අයිතිවාසිකම ඔච්චරයි. උඹට වැඩක් නෑ මගේ එක. මගේ හීනයක් මේ තියෙන්නේ මගේ හීනේ මාව අවදි කරන්න එපා. මගේ හීනේ දකින්න මට ඉරිසිපයි. හොඳයි. බුදුහාමුදුරුවෝ කියනවා නැත්නම් ඔබට ඕන නම්. වින්ද මං හැබැයි ඕක තමයි සංසාරෙට කොක්ක. අපි අයිතිවාසිකම් සඳහා ඉල්ලන්නේ ඊට හරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් ඕක තමයි මේ මගේ මන අපේ මගේ රුචිය මගේ පෞරුෂත්වය ඉතින් පැත්තවල බ්‍රූඩින් ඕක අල්ලගෙන ඉන්නවා ඒකල්ල මේ බොන මිනිහට බයි. ගංජා ගහන මිනිහට බයි. කොයි මිනිහත් ඉන්නේ ඇඩික්ෂන් එක තමයි. මේක නම් ඇඩික්ෂන් එකක්වත් කියලා තේරුම් ගන්න බැරි නිසා අරිටත් වැඩිය දරුණු. ඇඩික්ෂන් වලට කොමන් එෆෙක්ට් එකක් තියෙනවා නඩු ගන්න අයින් කළා දාන්නේ. මේකේ බෙස්ට් එකට කවදාකවත් හිතන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් භාවනා කරනකොට පේනවා මේ කල්පනාව හරහා අපි එතන එතන වෙනම ප්‍රොපෙලන්ස් එකක් ඇති කරන විඥානයේ පෝෂණය ලබනවා. ඉතින් ඒක ඒකෙන් තොරව ගත කරනවා නැත්නම් ඒක කෙලස් ඇති කරනවා, චේතන ඇති කරනවා, කර්ම රස කරනවා කියලා හරි අමාරු කෙනෙකුට හිතන්නේ. මේ වගේ නිකන් මනසින්ම ඇති කරන දෙයකින් මේක චේතනා වෙන්න පුළුවන්ද කෙලස් වෙන්න පුළුවන්ද කර්ම රස වෙන්න පුළුවන්ද කියලා හිතෙන්නේ නැහැ. නමුත් අර ඇබ්බැහියට දුවන්නේ Taman ගෙනාවු එක මේ චින්තන රටාවක් තමයි හැම කෙනාම ඉන්නේ. මනෝ සංචේතන අසංස්කාරිකව වෙනවා අපි සසංකාරිකව පාර ගන්නවා. මම කියා ගන්න හදනවා. නමුත් ඒක මේ we are just victims. අපි ඒකට වික්ටිමයිස් වෙලා තියෙන්නේ. නමුත් අපේ මෝඩකමට අපිවට අයිතිවාසිකම් කියන්නේ. එතකොට කෙලෙස. ඒක එක්ස්ටර්නල් ඔබ්ජෙක්ට් එක ගැන සුසම්නස්. ඒක ඉම්ප්ලිසිට්ලි you are creating yourself even if you're thinking about an external object because I am self. Oh, it's a thinking or thought. If you are thinking internal or external, the will is there, the volition is there, intention is there. But when the mind is free, the thinking happens, thought arises, there you have to be sharp, is it mine, is it me, or is it myself? So then you will see, no, they are great crashes, they are just coming through, why should I worry? You are just distracted. Uh, this uh, uh deconstructing. හොඳයි අපිට යන්න තියෙනවා තව පැයකමාරක විතර ගමනක්. එමනේ. ඒක නිසා අපි මේ දෙවියන් පින්දීමේ ඥාතීන් සිහිපත් කිරීමෙන් සහ අප අපගේ ප්‍රාර්ථනා නැත්නම් ප්‍රණීතිය ඍජු කර ගැනීමෙන් දවසේ කටයුතු නිමාව සටහන් කරමු කියලා මම ඉල්ලා හිටිනවා. අපි ඒත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් මේ දවසේ වැඩකොළ නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේ හි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ශග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු